අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරත් වෙනවා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතය. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. මිත්‍රණී සිකුරාදා රාත්‍රිය ඔබ වඩා ප්‍රිය කරන ගීතාවලියක මිහිර වෙදින්නේ ඔබ දන්නවා හෙට කම්පෝන් ගීතයේ රස බිහිරියාව ඔබට රස වෙදින්න ලැබෙන්නේ අමරණීය මතක සුවඳින් මග අපි ගොඩක් දෙනෙක් ඉල්ලේ මිටු කරන හතරේ අද නොඇසෙන එදා ගුවන්විදුලිය අපිට ඇසුණු ගීතත් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා හැම වෙලාවකම මෙහි මුල්ම ගීතවල රස මිහිර බෙදා දෙන්න ඉතින් අදත් මේ රාත්‍රියේ අපි තෝරාගෙන තියෙන ගීත පෙළ ඉතාම රසවත් එකක් බවට පත්වේවි කියන විශ්වාසයෙන් ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපිව රසවින්දනය කරන ආදරණීය මිතුරන්ට මිතුරන්ට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා මේ ගීතාවලිය සමග විනාඩි කිහිපයක් පැත්තේ කරගෙන ඉන්න කියලා අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරන්නේ මිල්ටන් මලවාරච්චි ගායනා කරන මේ මෙවුරු ගීතය. ගීතය තමයි අද මිල්ටන් වලවාරච්චි ගෙයූ ප්‍රතිසන ආරම්භ කරන්න කියලා මට තෝරාගත්තේ. ඔව් අන්රෝද 70 දශකයේ මිෂන් වලවාරච්චිගේ තාමත්ම ජනප්‍රිය වූ ගීතයක් මේ කුඩා දෙඩියකට නිකුත් වුණා. මීට අවුරුදු 48කටත් ඉහත පෞරාණික බවක් දක්වන මේ ගීතේ ඒත් ගීතය අද වගේ මිහිරියාවෙන් පිරලා ඒ ජනප්‍රියයි ඒ ජනප්‍රියතාව නිසා අපි අමරණීය මතක සුන්දරට ප්‍රථම ගීතය වශයෙන් ගෙනාවා හරි අපි යමු ඊළඟට මේ කේරානි ගායනා කරපු ගීතයක් තෝරාගෙන තියෙන්නේ රසවිඳින්න. බොහෝ දෙනෙක් ඉල්ලීම් පිට තමයි මේ ගීතය අද අමරණීය මතක සුන්දර ඇතුළත් දෙන්නේ. ශ්‍රී ලංකාවේ සිනමා සමාගමේ ප්‍රථම සිංහල චිත්‍රපටය. අනේක විශේෂත්වයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තිබුවා කියන්නේ මෙවැනි ගීත නිසා කියලා හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ගීත රචනා කළේ ඩී.ටී. ෆර්නැන්ඩෝ සංගීතවත් කළේ එස් දක්ෂිණමූර්ති. ඉදිරි ගායනා කළේ දකුණු ඉන්දියානු ගායිකාවක් ජේ සානි. රසය විඳගන්න මේ මුල්ම ගීත ඇසුරෙහි ඔබට ලැබෙනවා නම් ඒකත් අමරණීය අවස්ථාවක් කියලායි මම විශ්වාස කරන්නේ. සමහරවිට අපේ වැඩිහිටියන් නම් මේ ගීතය දාහලා අද සමහරවිට වසර ගණනාවකින් මේ වරස් විදින නිර්මාණ බවට පත් වෙන. ඇති සමහර දෙනෙක් නම් පළවෙනි වතාවට වෙන්න පුළුවන් මේ මුල් ගීත රස විඳින. එවැනි තවත් ඊටම පැරණි ගීතයකට අපි යන්න කැමති HMB ලේබලේ යටතේ නිකුත්ුණු තැටියකින් තිලක් මහත්මයා මේ ගීතයත් අපි පුටා ගන්නේ. 50 දශකයේ ආරම්භයේ පටිගත වුණු ගීතයක් එච්.එම්. E තැටියකට. මේ ගායිකාව සීමිත ගීත සංඛ්‍යාව ගායනා කළ අනුරාධ. අපි ඒ රසවත් ගීතය දැන් උපුටා ගන්නනේ අපි අනුරාධපුර සිද්ධාස්ථාන පූජනීය ස්ථාන එදව් අමුණු ඒ පරිසරයේ සියලු දෙයක්ම මේ ගීතෙට ඇතුළත් වෙලා තියෙන නිසායි. අපි රසවිඳිමු මේ ගීතේ මේ චන්ද්‍රද සිල්වා ගීතේ. वन අතරේ මේ මියුරු ගීත රසවිඳින වේලාවේ ඔබට අපිට කතා කරන්නත් පිළිවන්කම ලැබෙනවා මෙන්න මේ දුරකථන අංකවලින් 0662 83 600 0662823601 කියන අපේ දුරකථන අංකවලින් ඔබ කැමති ගීත තියෙනවා නම් අපිට මතක් කරන්න එහෙම නැතිනම් අපේ ලිපිණයට ලියලවන්නත් පිළිවන්කම ලැබෙනවා මේ ගීත අපේ ඉදිරි වැඩසටහන් වලදී ඔබට ලබා දෙන්නත් පිළිවන්කමක් ලැබේවි. සමහර දිනක අපිට මැදිරියට කතා කරලා ගොඩක් ගීත පිළිබඳව මතක් කරලා තියෙන තිලක් මහත්තයා. ඉතින් ඒවා අපි හොයාගත්තාම මේ බොල් ගීත අපිට අහන්න ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි යමු ධර්මදාස වල්පොල සමගින් GSB රාණි පෙරේරා මහත්මිය ගායනා කරන ගීතයක් රස වෙනින්න. තුවන් රෝද ඔබ පැවසු විදිහට අපට ලැබී තිබී ඒ ලිපි අතරින් මේක පිටියක තිබුණ මේ ගීතය වාදනය කරන එක ඉතාමත් පැරණි 1955 දිරගත වූ චිත්‍රපටයක් අශෝක. ඒ චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රිය වුණා. ඊටමත් මිහිරි මේ පෙම් ගීතයක්. මෝරණ හඳ වගේ අපේ ආදරයත් ඒ වගේ එළියලා දලුලා එන බව අපිට විශ්වාසයි මේ දෙහද තුල. ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර ශූරි සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝමපාල කොලොම්බියා ග්‍රැමෆෝන් තැටිය කොන්රාඩ් ගායිකාව ජී.එස්.ඩී. රාය සමගයේ සුපෙන් පඬ ධර්මදාස පල්තල අපිට තෝරාගෙන තියෙන ගීතයත් අපිට නිතර රොයන්ස් වෙන රසවත් ගීතයක් බවට පත් වෙනවා. ඒ තමයි අල්හාජ් මොහිදින් බෙක් වෙන මේ ගීතය. රද ඉතාම රසවත් හින්දි ගීතයක් ආසෙන් තමයි මේ ගීතය රචනා කළේ ප්‍රේම ගීත දල්විස්. මොර සූර්ණ මහ වර්ෂාව ඝන අඳුරකින් වෙලා තින්න වෙලාවේ ඇය ඒත් මේ ගම්මානේ නැහැ. ඒකයි ශෝකේ දනවන්නේ. ඒ ගායන දිවියේ ගැඹුරම ස්වර පරාසය. ඔබෙත් මගෙත් ඒකම දික තීරණයන් රද මේ ඒ ගීත ලෝකයේ පතා කියෝදියා මොහිදීන් බෙක් Thank you. වරුසාවේ කොට දවසට ආරා සංවේදනය කරන අමරණීය මතක සුවඳ වැඩසටහනින් හැම වෙලාවකම ලබා දෙන උත්සාහ කරනවා. ඒ අතරට අපි තවත් කොලොම්බියා තැටයකට ඇතුළත් වුණු ගීතයක් තෝරාගෙන තියෙන මේ ගීතය රාණී විජේ බණ්ඩාර මහත්මිය ගායනා කළ ගීතයක්. අපි අමරණීය මතක සුන්දර ගිනේන ප්‍රථම අවස්ථාව මේ ගීතේ. ගීත රචනා කළේ කරුණාරත්න අධිශේකර සූරි සංගීතවත් කළේ බීලී සෝමපාල. මේ විරා වේදනාව දනවන ගීතයක් චිත්‍රපට ගීතයක් දෙයයන් රටේ ගායන ශිල්පිනිය ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර ගය කර දුම දෙ සම ඔබ ඒ රිද්මය මේ රාත්‍රියටම ගැලපෙන රිද්මයක්සේ මේ ගීතය රසවින්දනය කරන්න ලැබුණායි කියලා අපි විශ්වාස කරනවා. පෙමියුරු ගීත රසවින්දන වෙලාවේ අපි ඔබට මතක් කළා වගේම අපේ දුරකථන අංකවලින් ඔබ කැමති ගීත තිබුණොත් අපිට මතක් කරන්නත් පුළුවන් අපේ වැඩසටහන් පිළිබඳව ඔබේ ප්‍රතිචාරය දක්වන්නත් පුළුවන් 066යි 2283 600 066යි 2283 601 වෙන් කරවා තිබෙනවා. ඒ වගේම නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණදීප ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණදීප ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කින්දීපණියට ඔබට ලියන්නත් පිළිවන් කරනවා. අපි යන්නේ මිල්ටන් පෙරේරා ගෙයූ ගුවන්විදුලියේ එදා අපිට රස විඳින්න ලැබුණු ගීතයක් රස විඳින්න තිලක් මහතා. 60 දශකයේ අගභාගයේ මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා ගුවන්විදුලියේ. මේ කුඩා තැටියකට නිකුත් වුණා. ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර ශූරී. ගද්දුරට ගීත මිල්ටන් පෙරේරාට රචනා කළේ මෙවන් ගීත කරුණාත් අධිශේකර ශෝරි සංගීතවත් කළේ මොහමඩ් සාලි අපි ආ ගමන් මඟ ඉතාමත්ම සුන්දරයි ඒ ඔබට අමතක කරන්න පුළුවන්ද මේ විරහ වේදනාවේ ශෝකාන්තේ තෙම් ගීත විජිතේ උණුසුම් කළ ජේ මිල්ටන් පෙරේරා ඉසකෙන්ම ගීතයට ගෙනාවු නිර්මාණකරුවා ජේ මිල්ටන් පෙරේරා සා ආදරේ කඳුළු බිඳුව කියලා තමයි ඔහුව නුවරතර නාමයෙන් හඳුනාගන්නේ. අපි ඊටම රසවත් ගීතයක් ඒ විදිහට රස විඳ අපි ඊළඟට යන ගීතය තිලක් මහතා කොලොම්බියා තැටියකින් උපුටාගත්තු ගීතයක්. ඔව් විරහ වේදනාව විඳිනවා. ඒ විඳින අතරතුර තවත් ආදරණීය පෙම්පුවතකට මේ ඉන්නේ. මේ ගීතත් ඉතාමත්ම ජනප්‍රිය වුණා නේද? මේ චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රියයි. බොක්ස් ඔෆිස් ආදායම් ලැබුවා කියන්නේ මේ තවත් එක් අවස්ථාවක්. 1956 මැයි මාසේ තිරගත වුණා ඩිංගිරි මැනිකා. ඩිංගිරි මැනිකා චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුනේ. රචනා කළේ කරුණාත අබේසේකර සූරින්, සංගීතත් කළේ එස්.එස්. වේදා සමග පීඑල්ඒ සෝමපාල කොලම්බියා ග්‍රැමෆෝන් තැටියක්. ගායන ශිල්පී ධර්මදාස වල්පොල සමග කලාසූරි ලතා මල්කුටි सी नय मांगे सवेरे सी नय मांगे हो दिले प्रेम चंद्रया पाया प्रेम चंद्रया पाया ಗಾನೆ ದೇವಿ ತೆನ್ನ ತೆನ್ನ ಸಿ ದೇವಿ ತಿನ್ನ ತೆನ್ನ ಕಾನೆ ದೇವಿ ತೆನ್ನ ತೆನ್ನ ಸಿ ದೇವಿ ಯಮು ತೀನ ಲಾಜಿನೋ ದೇ ಜಿಲಿ ಪ್ರೇಮ ಸಾಗರೆ ಸುಕುಮಾಲಿ ಮಾಮನ ಮಾಲಿ ದೇವಾ कालिय මෙන්න මෙහෙම තමයි මේ රාත්‍රියට වඩා උචිත හදවතින් ආදරණීය විදියට විඳ ගන්න පුළුවන් ගීත අපි අමරණීය මතක සුවඳ හරහා ඔබට සමීප කරන්නේ. අපි යමු තවත් ගුවන් විදුලියද අපිට ඇසුණු ගීතයකට මේ ගීත රොම්ලස් පෙරේරාගේ හඳින් අපි රස විඳින්නේ. අනුරාධ මේ කොතෙක් ගුවන් විදුලි නාලිකා තිබුණත් ඔබ පැවසු ආකාරයට මෙවන් ගීත අහන්න ලැබෙනවා නම් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇති රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මේ පැරණි ගීත වාදින වෙන වැඩසටහන් තුලින් පමණක් බව තමයි ඔවුන්ගේ විශ්වාසය. ඒ නිසාම තමයි ඒ අසන්නන්ට අපි අහුම්කම් දෙන්නේ. මේ අනුව තමයි මේ ගීතයත් අපි උපුටා ගත්තේ. ඉතාමත්ම ජනප්‍රියයි. විරහ වේදනාවක් මේ ගීතය තුලත් ඇතුළත් වෙලා තියෙනවා. මහා මැදුරු ළඟින් ඔබේ නමට අගින් තනු ඒ නිවස බබලෙනවා බව මට විශ්වාසයි. මේ ගායන ශිල්පී ජේ Ramlas Pereira. ලිහිණියේ පුවතේ දුකට ඇත සිතුවිලි බඹරු පිපී ඇත සිතුවිලි බඹරු පිපී ලිහිණියේ කුවටේ දූපතට ඔබේ යු තල්පත ලැබුණා දූ තල්පත ලැබුණා මියුරු හඬින් පැවසෙන සුබ ලකුණු පෙනේ වන විහාංග තුලින් එන මියුරු හඬින් පැවසෙන සුබ ලකුණු පෙනේ මහමෙදුර ලවින් ඔබේ නමට අගින් අද මගේ පෙළෙමින් තනි අද මගේ පෙළෙමින් හිමියේ කුවතේ දූපතට ඔබේ කල්පත ලැබුණාලු කල්පත ලැබුණාලු හද ගැඹුරු තැනින් ඉනදිය ලවමින් මගේ සිනහස දුටුවාලු සිනහස දුටුවාලු අපි පැයකට ආසන්න කාලයක් ඔබත් එක්ක රැඳිලා මේ මියුරු ගීත රසවිඳමින් බොහොම රසවත්ව මේ විනාඩි කිහිපය ගත කළා කියලා විශ්වාස කරනවා. අද දවසේ අපි අවසන් ගීතය විදිහට තෝරාගන්නේ ග්‍රැමෆෝන් යුගයේ මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක් කියලා මහත්තයා. ඔව් අපේ සම්ප්‍රදාන කුලෝ අතිරි දශකයේ ගීතයකට තමයි එන්නේ. ඒත් බොදු බැතිය දනවන ගීතයක්. මේ ගායන ශිල්පී එම්.ජේ. වින්සන්ට් සමග නිර්මල ගීත රචනා කළේ මර්සිනිනු ඇල්බර්ට්. ಸಂಗೀತೋದ್ಕಲಿ S W Rupasinghe master H M V gramophone තැටිකින් උපුටාගත්තේ. තෙල් මල් රැගෙන මේ සුවඳ දුම් පූජා කරමින් අපි බුදු පියාණන් වහන්සේ නම දෙමු. එහෙමනම් අපි සමන් දෙමු එම්.කේ. වින්සන් සමග නිර්මලා මෙතන අපිට පිළිවන් අමරණීය මතක සුවඳ වැඩසටහන ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තියෙනවා නම් අපිට ලියලවන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්තිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්තිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපි ලබන සතියේ තවත් රසවත් උණු ගීත පෙළකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අදට සම්බන්ධ යනවා අදත් වැඩසටහනේ අපේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මේකමයේ තිලක් චන්දසේන වැලිකල මහත්මයා තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳුරුවා නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි සංකාර දුකාසාග්‍යති භවන් විදු සංකාර දුකාසාග්‍යති භවන් විලෝනාති පාපියෝ මල් පුදා වන්දෙන් සෙල් මල් පුදා වන්දෙන් දෙන්නේ මාරං පුතේ මා කවරේ මුමාර පදෝන් මානි පිටාලා रे गुमार मधुन मानी पिताला गुरुराज में विदाला गुरुमान बल पाला දෙසෝ සදා පෙරම්යා අඟුලිමාලා අදි සොරණගේ දස භූමා රන් වැලිස රන් කොට සේමා රන් ගිරිහිස රන් අකුරින් ලියවුන රන් ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන් ගිරි ශ්‍රී ලංකා